අවසරයි කරුකටයුතු ස්වාමින් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන් ඉලක්කම් ක්‍රමයේ හැටියට මේක 105 වෙනි වැඩමුළුව කියලා සඳහන් වෙලා තියෙන්නේ 105 වෙනි වැඩමුළුවේ මේ වෙනකොට වැඩමුළුවට සම්බන්ධ වෙච්ච යෝගාචර පිරිස වෙනුවෙන් නිසරණ වණයෙන් සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවා විශේෂයෙන්ම ගිහි පිරිස් සීලයක පිළිටවලා තියෙනවා මූලික කමඨහන් පිළිබඳව දේශනකට ඇහෙන සකස් කළා සලස්සලා තිනවා මේ ආයතනීය නීති සංග්‍රහය කාලසටහන අනිකුත් ඇවතුම් පැවතුම් පිළිබඳ හඳුන්වා දීමක් කරලා තිනවා. ඉතින් ඒ තුන පිළිබඳව කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තේරෙන්නේ නැති යමක් තියෙනවා නම් විස්තර අවශ්‍ය නම් අපි මේක වෙලාවක් කරගන්නවා සාකච්ඡාවේදී. තමන් මේ සමාදන් වෙච්ච සීලය පිළිබඳ දැනීමක් වටහීමක් තියනවාද? ඒක කරගැනීමේදී තියෙන අපහසුකමක් එහෙම නැත්නම් මේ මූලික කමඨහන් වටහා ගැනීමේදී විස්තර විභාග අවශ්‍යද? එහෙනම් මේ දීලා තියෙන නීති රෙගුලාසි කරදරද වෙනස් කරන්න ඕනද නොතිරණයක් තියනවාද කියන්නේ. ඒක මේ වෙලාවේදී අපි ඇති කරගන්නේ කතාකච්ඡාවට ගන්නේ මේ එකිනෙකා කරන කතාවල් නතර කරන්නේ. එහෙම නැත්නම් ඒ අදාළ නැති කෙනෙකුගෙන් ප්‍රශ්න අහනවා එයාට උත්තර දෙන්නත් බෑ නිගාන වශයෙන් ප්‍රශ්නක් විතරයි. ඒ නිසා අවශ්‍ය නම් මේ වෙලාවේදී නගන්න පුළුවන්. ඊට අමතරව මේ අපි ගත කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ තවත් කෘත්‍ය දෙක තුනක් සිද්ධ වෙනවා. තමන්ගේ කමටහන සම්බන්ධව භාවනා කරනකොට මතුවෙන ප්‍රශ්න අපි මෙතෙන්දි මතු කරගන්නවා. ඒක නිසා ඒකට පොදු කමටහන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලක් කියලා කියත හැකියි. ඊට අමතරව අපේ ආධ්‍යාත්මික ජීවිතයට අදාළ අපිට විසඳ ගන්න පුළුවන් ධර්ම ප්‍රශ්න තියෙනවා නම් ඒත් මෙතනදී අපි ඉදිරිපත් කරගන්නවා. එතකොට අපි ඒකට ධර්ම සාකච්ඡාවක් කියනවා. ඒ නිසා මේක පොදු කමඨාන් සුද්ධ කිරීමක්, ධර්ම සාකච්ඡාවක්, ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් වශයෙන් උයි අපි මේ පැය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට මේ සම්බන්ධ වෙන ආයත ක්‍රම දෙකකට සම්බන්ධ වෙන්න පුළුවන්. එකක් තමයි Tamanට අදාළ කාරණාව ලියලා ඒ ප්‍රශ්න පෙට්ටියට දාලා තිබ්බහම ඒක සභාගත වෙනවා. ඒකෙදි නමක් ගමක් ආවිද කියලා අපි දන්නේ නැහැ. ඊට අමතරව පුළුවන් සබාව යන අතර වාරේ සැසිවාරේ යන අතර වාරේ Tamanට මේ ඉදිරිපත් කරන්න කියන්න තියෙන දෙයක් අත උසලා සංඥාවක් කරපුවම අපි මයික් එකක් දෙනවා අතට එතකොට ඒකට කතා කරපුවම සබාවටම ඇහෙනවා පටිගත කිඩිමක් සිද්ධ වෙනවා ඉතින් ඒකත් එක ක්‍රමයක් සම්බන්ධ වෙන අයට සබාවට සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඉතින් මේ ටික මම අද ඉස්ලාම් දවසේ මතක් කරන්නේ විශේෂයෙන්ම අලුතෙන් සම්බන්ධ වෙන අයක දැන ගැනීම සඳහා පරණත්තණ්ඩ ඒක අලුත් දෙයක් නෙවෙයි. ඉතින් මේක මතක් කරාට පස්සේ මම කැමතියි දැන් මේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. ඉතින් මම ඉල්ලා හිටනවා අපේ ඊෂානෝනගේ මේ ප්‍රශ්න සභාගත කරන විදිහට එකක් කර එකක්. අවසරයි අපේ ගෞරවාර්ය නායක ස්වාමින් වහන්සේ පළමුවන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී වරහන් ඇතුලේ ආනාපාන සතිය සිත සතියෙහි පිහිටවන විට උඩුකය ටිකෙන් ටික පිටුපසට නැමී යයි. කොපමණ සමතුලිතව සිටියද මෙය සෑම විටම සිදුවේයි. මෙසේ සිදුවීමට හේතුව මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනු මැනව. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. දෙක ආනාපාන සති භාවනාවේදී හුස්ම තුනී වී අවසානයේදී නොහැඟී යන තරමටපත් වේ. ඉන්පසු කළ යුතු දේ කුමක්දයි වටහා දෙනු මැනව. මේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ අතරත් පටලවිලක් තියෙන. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ ඉරියව්ව පිළිබඳව අසමතුලිතතාවයක්. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ භාවනාව හොඳට ඉරියව්ව ප්‍රශ්නයක් නැතුව ගිහිල්ලා අරමුණ හොඳටම සංසිඳිච්ච එකක්. ඉතින් ඒක ඒ දෙක එකක් එක පැත්තකින් ප්‍රශ්නකට භාවනාවට බාධාවක් අනිත් පැත්තෙන් භාවනාවට භාවනා ඉදිරි ගමනක් ගැන සඳහන් කරනවා. ওই පළවෙනි ප්‍රශ්න කියනකොට මට මතක් වෙන්නේ වාඩි වෙලා ආනපානට හිත දාන්න එපා. නිකන් ඉඳගෙන ඉන්න බව බලන්න. ඉතින් එතකොට පස්සට යනවනම් ඒ කියන්නේ ඉඳ භාවනා කරනවා කියලා භාවනා ඉඳගත්තාම ඉඳගෙන ඉන්නවත් බෑ කියලා. මේ උනාට වැඩිය මේ ගොඩාක් මේ පෙළ ගස්සන්න ගියාම තමයි ওই ප්‍රශ්න මතුවෙන්නේ නිසා සක්මන් කරනකොට නිකන් ඇවිදින්න විනාඩි 5ක් විතර සක්මන් මළුවේ. වාඩි වෙලා පරියන්ක ඉන්න වෙලාවදී Tamanට නිකන් වාඩි වෙලා සමබරව සැහැල්ලුව විනාඩි 5ක් විතර ඉන්න පුළුවන්ද බලන්න. ඒ අතරමැද ආනාපානෙවත් පිම්බීම හැකිලිමත් මුලැමැදාක බැලිල්ලවත් ඒ කරන්න ගියොත් තමයි අර විදිහේ විලෝපන මතුවේ. ඒ නිසා පුළුවන් තරම් ස්වභාවිකකරණය කරන්න. දෙවෙනි කොටසට යනකොට කියලා තියෙනවා ආනාපානෙ සංසිඳුණාට පස්සේ බලන්න කොච්චර වෙලා Tamante සංසිඳිති අවස්ථාවට බාධා නොකර අලුතෙන් යමක් එකතු නොකර ඒ සංහිඳියාව පස්සම්භණය අත්දක ගන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් ඒකට කියන්නේ මේ සංවිධායට අනුග්‍රහ කරන්නයි කියන්නේ. අනුග්‍රහ කරන්නේ නමක් නොකර සිටීමෙන්. ඒකට මොනවා කරත් ඒක ඇවිස්සෙන නිසා ඒක ඇහැට මොනවා වැටුනොත් කැවෙනවා වගේ ඇල්ලතුර ඇර මේ වෙලාවට අපි ප්‍රතිපදාවෙන් ඇවිල්ලා යම් ප්‍රමාණයකට අරමුණු කීකරු කරගත්තා අරමුණු සංසිඳුණා කියලා දැනගෙන මේ සංසිඳිච්ච தත්ත්වේ Tamanට කොච්චර ඉන්න පුළුවන්ද කියලා ඉන්න පුළුවන් වෙලාව බලන්න ඒකට අනුග්‍රහකරනද ඒකට හොඳම වැඩේ තමයි ඒකට ලෑස්තිලා ගියාම කලබලයක් නැතුව වැඩි වේලාවක් ඉන්න පුළුවන්. ඒ ඉන්න තරමට කයේ හිතේ සුවසේවාවක් සමබර ගාවයක් Tamanට අත්දැක ගන්න පුළුවන්. අද දින මේක ටිකක් දිගයි ස්වාමීන් වහන්සේ අද දින උදේ මා පර්යංක භාවනාවේ යෙදී සිටින විට ආශ්වාස ප්‍රශ්වාස දෙස බලමින් මානසිකාරයක් ගෙන යන විට අනාගතයේ මානසිකාරයට ආ විට අනාගතයක් නැති බවත් අතීතයට මානසිකාරය ගෙන ගිය විට එයත් නැති බවත් වර්තමානයට එන්නට නොහැකි වීම එම මොහොතේම වර්තමානය අතීතය වන බවත් නැවත නැවත අතීතයට අනාගතයට වර්තමානය මෙනෙහි කරමින් ඊට පසු කෙසේ හෝ කෙසේ කළ යුතුදයි මානසිකාරයේ හිර වී සිටීමේ එවැනි අවස්ථාවක Tamanta පෙරට සමා වෙන්න එවැනි අවස්ථාවක තවත් පෙරට යා හැකි ක්‍රමයක් කියන්න. වරහන් ඇතුලේ මෙහි කිසිත් නැති හිස් බවක් දැනුනි. මේ වන විට ශරීරයේද නොදැනී ගොස්ය. ඒත් පිසුදු නෑ තමන් මේ වාඩි වෙනාට පස්සේ තමන්ට මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දැකලාද නැත්නම් ඉරියව්වටවත් ය아가න්න බැරුව මේ ඇතිවෙච්ච මානසිකාරයක්ද කියලා මේකේ පිරිසුදු නෑ. ඒ නිසා බොහොම සරලව ඉස්සල ප්‍රශ්න කිව්ව එකම මම මතක් කරන්නේ වාඩි වෙලා ඉවරලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා එච්චරයි. එතකොට Tamanට තේරෙනවද බලන්න මේ වාඩි වෙලා ඉන්නකොට මේ වැදිලා තියෙන ප්‍රදේශය මම මෙතන ඉන්නවා. එතකොට ඒ දේ දැනෙනවා නම් ඒක අතීතයත් වෙන්න බෑ අනාගතයත් වෙන්න බෑ වර්තමානෙමයි. ඒකට මානසිකාරයක් අවශ්‍ය කරන්නේ නැහැ. මානසිකාරයක් අවශ්‍ය කරන්නේ ඊට වැඩිය සියුම් විදියට කියලා ආස්වාස්වාස වගේ යමු කරුත් විතරයි. ඒ නිසා මෙතන ඉදිරිපත් කිරීමේ අත්දැකීම අත්දකපු දේ ඉදිරිපත් කිරීමේ ඉදිරිපත් කිරීමේ ක්‍රමයේ දෝෂයක් නිසා හරි අමාරුයි sannivedana වෙන්න. ඒක නිසා මට දැනගන්න ඕනේ මේ ඔය කියන විදිහේ මානසිකාර ක්‍රමයේ යට යන්න ඉස්සලා ඉන්න ඉරියව්ව පිළිබඳව පැහැදිලිකමක් ආදගතියක් ඇති වුණාද ආස්වාද ප්‍රසවාසය හරහද මේක සිද්ධ වුණේ එහෙම නැත්නම් ඉඳගත්ත ගමන් මේ මානසිකාර ක්‍රමයක් විතරමද දිගට පැවතුනේ කියන එක මම කැමති ප්‍රශ්න දීපෙකන සභාවට ඉදිරිපත් වෙනවා නම් එහෙම නැත්නම් කරුණාකරලා ඒක නැවත ඒ වෙච්ච පිළිවෙලට ලියලා ඉදිරිපත් කරනවා නම් ලේසි උත්තරයක් දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. වාඩි වෙලා හිටියා. වාඩි වෙලා ඉන්නකොට ඉතලා වාඩි වෙලා ඇඟ දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මානසික කාර්යයක් නිකන් අනාගතයක් මොකද කියලා අරකට අනාගත ටික වෙලාවක් යන්නේ ඉස්සලා ප්‍රදේශයේදී තමන් ඉඳගෙන ඉන්න බව හෝ ආශ්‍රවසාසය කියන ප්‍රകൃති අරමුණක හිටිය මතක තියෙනවා. එතකොට ඊට පස්සේ ඒ ප්‍රകൃති අරමුණ ගෙවන් වුණාට පස්සේද ওই මානසිකාර ක්‍රමේ පටන් ගත්තේ නැත්නම් ප්‍රകൃති අරමුණක පැත්තකට වෙලා මානසිකාර ක්‍රමේ පටන් ගත්තා කියලාද කියන්නේ. වාඩි වෙලා ඉඳලා මිනිත්තු 5ක් 10ක් අතර ගිහිල්ලා ඊට පස්සේ ඒත් වාඩි වෙලා ඉන්න බව දන්නවා. දැනගෙන ඉන්න වෙලාවක තමයි මේ මානසිකාරය ගෙච්චේ. ඔව් එතකොට Tamanට මේ දෙකේදී වැඩියෙන් අවධානය ගිය මානසිකාරයට නැත්නම් ප්‍රകൃති අරමුණ වෙන වාඩි වෙලා හිටිය කියන එකටද වැඩියෙන් අවධානය ගිහිලා තියෙන්නේ. මානසිකාරයට ගියේ. ඔව් එතන තමයි තියෙන දෝෂේ අපේ හිත උඟක් කැමති මනෝ විකාර දිගේ යන්න අර ප්‍රകൃතිය ඇති හැටිය දකින්න දේ හොඳට පෙනිපෙනි ඒක නිසා මේ මානසිකාර දිගේ කොහෙ ගියත් අතරමං ඒ වෙනකොට බුදුරජාණන්සේ සඳහන් කළා තියෙන්නේ මානසික කාර්යක්‍රමයේ කරන දෙයක් නෑ. හැබැයි නිසා ඇදිලා යනවා. පුළුවන් වෙච්ච වෙලාවක ඇවිල්ලා ക്ഷേම භූමියේ තැම්පත් කරන්න කියනවා. ආරක්ෂක භූමියේ ගෝචර භූමියේ තැම්පත් කරන්න කියනවා. ගෝචර භූමිය තමයි Taman ඉන්න ඉරියව්ව හෝ ආස්වාස් ප්‍රසවාසී. එහෙම තු මානසික ආර්ධිකේ ක්‍රමයේ යනවන ඒක ඒක විදියට කාලේ නාස්ති විල්ලක්. ඒ නිසා යෝගාවචරයට එතකොට එක්ක මෙනෙහි කරන්න වෙනවා. දැන් ආස්වාස් ප්‍රසවාසී ඕපිම්බි මේ මේ ඉඳගෙන ඉන්නීරෝ අපේන්නේ නැහනේ. හිතනවා හිතනවා හිතනවා හිතනවා කියලා මෙනෙහි කරන්න කියනවා. ওই මානසිකාරයේ අන්තර්ගතය රස විඳින්න එපයි කියලා. මම මගේ දැන් හිත තියෙන්නේ කායපත්සද්දියේ කාය ප්‍රසාදයේ ආසස් ප්‍රසාදේ හෝ ඉඳගෙන ඉන්නීරව නෙවෙයි මනෝ ප්‍රසාදයට ගිහිල්ලා තියෙන්නේ. ඒ බව මෙනෙහි කරනවා මිස මේක අතීතද අනාගතද ප්‍රියද අප්‍රියද කියලා මෙනෙහි කරන දේ අන්තර්ගතයට හිත යනවයි කියලා කියන්නේ තවත් පියවරකින් අද වැටීම. හිතනවා හිතනවා කියලා හෝ හිත පිට ගියයි කියලා හෝ මෙනෙහි කරන්නයි කියලා කියනවා Tamanට තේරෙනවා නම් නුහුරට ඇදීගෙන යන ගතිය. මේකේ තේන විදිහට මේ අන්තර්ගතය මානසිකාරයේ අන්තර්ගතයට රුචි වීමක් වෙලා ඒක යෝගාවචර විසින් වළක්වා ගත යුතු අංශයක්. පුළුවන් තරම් හිත නැවත Taman ගන්න ඕනේ Taman මුලින් පනවගත්ත මේ ගිවිසගත්ත මූල කර්මත්තානේ. මනසිකාර ක්‍රමයට ගියොත් ඒ කාන්තේ මේක වර්තමානයේ හිත ඇදලා දාන සමාධිය කඩන පරිපන්ත ධර්ම කියලා තමයි මේවට කියන්නේ බාධක ධර්ම හැබැයි හරි රුචි ඒ රුචිකත්වය නිසා ඇදිලා යනවා ඉතින් ඕක මුල් දවස්වල ඕක හිටිනවා පහු වෙනකොට තමයි තේරෙනවා මේ වෙලාවට මෙතෙන්යි ආරක්ෂක භූමියටයි ගත යුත්තේ ගත්තා නම් ඒකට උත්සාහයක් කරා නම් මේ පිට ඇදීමට හේතු වෙච්ච හිතවිලි වල අන්තර්ගතය ගැන වැඩි රසයක් විඳීමක් වෙන්නේ නැහැ. ඒක මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඒක කඩලා දානවා. මේ මොකද ඒක අනිවාර්යයෙන්ම සතිය කඩන නිසා. ඒ නිසා මෙතන වෙලා තියෙන්නේ අන්තර්ගතයේට මේ අතීත හිතවිලි ආවොත් ඒක ඇති වෙන දෙයක් නැහැ. ඉස්සරහට වෙන දෙයක් නැහැ කියලා අර එන මානසිකාරයට පොහොර දාලා තියෙනවා. ඒක වළක්වා ගන්න උත්සාහ කරන්න ඊගවසට. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවෙන් පසු පර්යංකයට ගොස් ආනාපාන සති භාවනාව කරන ලදී. ටික වේලාවකින් හුස්ම රැල්ල නැති වී ගොස් ශරීරයේ සියලුම කොටස් කම්පණය වුණි. ඉන්පසු ශරීරයක් නැතුවක් මෙන් හැඟුණ අතර මහත් සැහැල්ලු සහ ප්‍රමෝදවත් ගතියක් තේරුණි. මනසටද ප්‍රීතිමත් භාවයක් දැනුනි. මෙසේ පැයක කාලයක් පමණ සිටියෙමි. මෙසේ එහිම රැඳීම සිටීම යෝග්‍යද ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නමුත් එහෙනම් අපිට මනාපයි කියලා එක රැඳිලා ඉන්නත් බෑ. යම් ප්‍රමාණයක් සමාධියකට හේතු වුණා නම් ඒ සමාධිය උනට පස්සේ ඕකෙන් ගැලවෙනවා. එක කියනවා නයි විෂයක් වැඩිච්චට පස්සේ විෂ ගල තිබ්බහම ඇඟේ විෂ තියෙනකන් ගල ඇදගෙන ගල වැටෙනවා. ඒ නිසා ගල දිගටම හිටින්නේ නැහැ විෂ තියෙනකන් තියෙනවා. ඒ වගේ ඇතිවෙච්ච සමාධියට යම් ප්‍රමාණයකටද අපි හේතු කරුණු සලසලා දීලා තියෙන්නේ ඒ සමාධිය හිටිය නතර වෙන. අපි නමුත් උත්සාහ කරන්න ඕනේ බාධා නොකර ඉන්න. ඉස්සෙල්ලා කෙනෙක් අහුවෙලාදී මම අර උත්තරේ දුන්නේ තමාදිගත් තැම්පත් වුණා නම් විවේක වුණා නම් එහෙම යන්න දෙන්න. හැබැයි ඒක කැඩුනයි කියලා කනගාටු වෙන්නත් එපා. අපිට ඕනේ වුණාට ඒක දික් කරන්නත් බෑ. ඒක හේතුවක් සහ ඵලයක් අතර සම්බන්ධතාවයක්. ඒක කැඩුනට පස්සෙත් මෙතෙක් වෙලා විවේකයේ හිටියා දැන් අසවල් අරමුණ ආවා කියලා ආලුතෙමුත් නෑ ආවට පස්සෙත් නවකයක් වගේ ඇතිවෙච්ච අරමුණ දිගේ භාවනා කරන්න යන්න පුළුවන් නම් එහෙනම් Tamanට දවස පුරාම සෑහෙන සතියක් වඩන්න පුළුවන්. මේක දිගට පවත්වන්න පුළුවන්ද පැවතිය යුතුද කියන එක යෝගාවචරයගේ ආණ්ඩුමට්ටු ක්‍රමයේ යටතේ නෙමෙයි තියෙන්නේ. අධිකාරී ශක්තිය යටත නෙමෙයි තියෙන්නේ. හැබැයි යෝගාචරයට ඉල්ලීමක් කරනවා බාධා වෙන මුකුත් කරන්න තු පුළුවන් කල්පවත් අගෙන යන්නේ කියලා. ඒතකොට ඒකේ බාධාවක්. ඒකේ වැරද්දක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින සක්මන් භාවනාවේදී পায় පොළවට වදින විදිය ගැන අවධානයෙන් සිටියද සිත වෙනත් අරමුණු වලට යොමු වෙනවා. ඒ අවස්ථාවේදී මම එතනම නැවතී නැවතත් සක්මන පටන්ගෙන පාදය පොළවට වදින විදිය නිරීක්ෂණය කරනවා. ගරු ස්වාමීන් වහන්සේ මේ ගැන පැහැදිලි කිරීමක් කරන දෙන කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් ඒකෙනාගේ මම කැමැති දැනගන්න මේ විදිහට බාධා සහිතව හෝ රහිතව পায় දෙතට পায় පොළවේ වදින දෙසට හිත යොමු වෙච්චා මොනද වැටුනේ කියන කාරණාව කියනවනම් මට ඉදිරියට තල්ලුවක් දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මම බ්‍රහ්මන් භාවනාව කරනකොට පය සම්පූර්ණ පය පොළවට තියලා යන්නේ. එතකොට සම්පූර්ණ පයම පොළවේ වදින බව තේරෙනවා මට. ඊට පස්සේ ටිකක් දුර යනකොට හිත යනවා කොහේ හරි ඊට පස්සේ මට දැනෙච්ච ගමන් මම එතරම් නවතිනවා ඊට පස්සේ ආපහු සක්මන ආයෙත් පටන් ගන්නවා මම නැවත පටන් ගත්තට පස්සේ අර මුලින් වගේ සම්පූර්ණ පාදේ පොළවේ වදින හැටි තමයි තීරුම් ගැනීම බාධා විරහිතව කෙරෙනවද නැත්නම් හිත පිට ගියා කියන පශ්චාත්තාපේ හෝ වෙන දෙයක් නිසා ඉස්සල්ලා තනං නවමු ගතියට නැවුම් ගතියෙන් කරගන්න බැරිකමක් තියෙනවා නෑ ස්වාමීන් වහන්සේ ආයෙත් මුලින් ඉඳන් අර විදිහටම හොඳට කරගෙන යනවා. අර කමතක කරනවා. එහෙමනම් අමතක වෙලා එහෙමනම් ඒකෙන් කිසිම බාධාවක් වෙලා නැහැ. ඒකෙන් කෙලෙසයක් ඇති වෙලත් නැහැ. තිබිච්ච කෙලෙස හවුතු වෙලා. ඒක නිසා නැවත පැමිණියාට පස්සේ නවකෙක් වාගේ, ආදුනිකෙක් වාගේ, ආධිකම්මික විපස්සකෙක් වාගේ ආයසරයක් පය තැබීමේ කටයුතු හිතියෝ දාන්න පුළුවන් නම් අර වෙච්ච වැරදි ගැන පශ්චාත්තාප වීමක් ගැන බුදුරජාණන්සේ කිසි තැනක අපට කියලා දීලා නැහැ. අපිට තියෙන්නේ ඊගාව අවස්ථාවේදී නැවත මේ දැන් ඉපදිච්ච කෙනෙක් දැන් භාවනා කරන්න ආපු කෙනෙක් දැන් සක්මන් කරන්න පටන් ගත්තා වගේ නැවතත් බලන්න ඕන. හැබැයි එතෙන්දී මේ ලියුමේ නැති මම මේ අහපු ප්‍රශ්නේ Tamanගෙන් අහගන්න ඕන. পায় නැවත නෑ හිත නැවත পায়ට ආවනම් වැටහිච්ච දේ ලියුමට අතුරු කරන්න. නැත්තම් නිකන් මල්ලෙන් ගහිලා තියෙන. මට වැටුනේ මේ පොළව විලිබෙන් පටන් අරගෙන මේ තෙර වෙන ගතිය එහෙම නැත්නම් මුළු පයම තෙරපෙන ගතිය නැත්නම් පොළවේ සීතල ගතිය නැත්නම් පොළොව නිශ්චලයි පය චංචලයි ගතිය මොනවා හරි වැටෙහිමක් තියෙනවනේ පොළවේ සම්පූර්ණ পায় වදින ගතිය දැනෙන්නේ. ඒක හරි මම මේ දෙන්නේ නිදර්ශන ටිකක්. ඒ ටික වார்த்தාවට ඇතුළත් ගත නොකර තිබීම ප්‍රධානම ලකුණු කැපෙන පොයින්ට් එක කියලා මම එතකොට අර හිත ගිය වෙලාවට ඊතර නවතින එක ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම ඒ කරලා තියෙන හැම එකක්ම සාර්ථක වෙච්ච නිසා තමයි පස්සේ ආපහු හිත ආවට පස්සේ අරමුණට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ සඳහා යම් උපක්‍රමයක් තමන් කරාද මේකේ ඔක්කොම හරි කියන්නේ. මොකද නැවත ආවට පස්සේ අලුතෙන් කරගෙන යන්න පුළුවන්. එච්චරයි අපිට හම්බෙච්ච ලාභය. ඔක්කොම දහං ගැට අපි දාන්නේ නැවත හිත ආපු ගමන් අලුතෙන් පටන් ගන්න කෙනෙක් වගේ කරන්න ඕන. හැබැයි කරන්න පුළුවන් කියන්න එපා. මොනවද දැක්කේ කියලා කියන්න. පය තියෙනකොට මුළු පය තිබුවා. නැත්නම් මොන දෙයකින් හරි නැවත මම ප්‍රകൃතියට ආවා සතියට ආවා අප්‍රමාදයට ආවා කියන මේ ලකුණු ටික උකහා ගන්න බැරි නම් උකහාගත්ත ලකුණු ටික වார்த்தාවට ඇතුල් කරන්න බැරි නම් එහෙනම් ඉතින් ලකුණු කැපෙනවා. ඒ කියන්නේ පාඩම් කරලා තිබුණාට කෙරුවට විභාගයට ලීවිලා නැහැ. ආ නේතර ඒ ටික හරියට දකින්න එකක් දැකලා මේ විදියට වාර්තාගත කරන එකත් අපේ භාවනාවේ 50කට වැඩිය තියෙන උතන. වෙච්ච දේ වෙච්ච හැටියට කියන ගතිය. ඒක හුඟක්ම දුර්වලයි. ඒක මේ මේ උසාවියට ගිහිල්ලා අහගෙන ඉන්න කමඨාන් සුද්ධ කරලා අහගෙන ඉන්න යන්නේ කොහෙද මල්ලේ පොල්. ඉතින් අපි දවස් දෙක තුනක් ගියාට පස්සේ පුළුවන් තරම් ආයේ හරිගස්සා හරිගස්සා කියනවා ඔය අන්නම් මනන් අරියයි බල්ලයි කතා මොකුත් ඕනේ අරමුණට හිතාවන මොනද වැටුනේ අනුර හිත පිට ගියා නම් මොන දෙයකටද පිට ගියේ ආහන් ওই ටිකට කතා කරන්න පටන් ගත්තොත් මේ රිට්‍රීට් එකෙන් පස්සේ ගෙදර ගියාම උනත් තේරෙයි අපි කතා කිරිල්ල අඩු කරන තරමට ලාභයි අපි මේ කතා කරනවා කියලා කරන්නේම වල්පල්මයි එහෙම නැත්නම් සම්පප්පලාව ඒක කොච්චර ඇබ්බැහි වෙලාද කියනනම් ඇත්ත කියාගන්න මතක නැතිලානේ ඇත්ත කියවෙන්නේම නැහැ ඉතින් මේ කමඨාන් සුද්ධ කිරීමදී කරන්නේ හරියටම මේකයි අරමුණ මෙනෙහි කිරුවේ මේමයි වැටුනේ මේමයි කියලා ඒ දොරතුරු ඇතුල් කරනවා. ඉතින් ඒක මම කියන්නේ මේ ලියපු ලියමනේ ඒව ඇතුල් කරලා තිබුණේ ඒකයි මට ප්‍රශ්න අහන්න සිද්ධ වුණේ. අනිත් දවසේ වෙනකොට ඒ නැවත අරමුණට ආපු වෙලාවකෝ මුලින් අරමුණට ගිය වෙලාවදී හෝ අරමුණ Tamanට වැටහිච්ච හැටි මේ ලිපියෙන් තුනෙන් එකක් ගත කරන්න ඕනේ ඒකට කියලා මතක තියාගන්න. ටිකක් දිගයි ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්සේ පැයක පමණ සක්මණෙන් පසුව පර්යංකයට ගියමි. මෙහිදී හුස්ම රැල්ල දෙසට සිත යොමු කර එහි සෑම පැතිකඩක් දෙසම බලා සිටියෙමි. ආශ්වාස ප්‍රශ්වාසයට සාපේක්ෂකව දිග බවත් වියලි බවත් ආශ්වාසය ප්‍රශ්වාසයට සාපේක්ෂව දිග බවත් වියලි බවත් වැටහුණි. නොබෝ වේලාවකින් එනම් මිනිත්තු 10ක් 10කින් පමණ එය තුනී වී නැති වී ගියාසේ දැනුණ අතර අත් දෙක හිරිවැටි එය නැතුවාසේ හැඟුනි. මේ අතරම මුහුණේ සහ ගෙල වටා ඊතා සිව්මන්දමට නලියන බවක් තේරුණි. ටික වේලාවකින් කාලය සහ අවකාශය ගැන කිසිම හැඟීමක් නොතිබුණ අතර හදිසියෙම අතදිගේ කූඹියක් දුවන බව තේරී කැසීමට සිතුණි. රූප කර්මස්ථානයකින් නාම ධර්මයකට යන විට ඒ දිහා බලා සිටිය යුතුයද නැතිනම් නැවත ආනාපානයට සිත යොමු විය යුතුයද යන්න කාරුණිකව පහදා දෙන්න මෙන් ඉතා ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතන අතර මේ ආත්මයේදීම නිවන් සාක්ෂාත් කිරීමට ලැබේවායි පතමි. ත්වන් සරණයි. මේ අවසාන අහන ප්‍රශ්නේ මේ අනිකුත් ලියලා තියෙන රචනෙට අදාළ නැතුව වගේ රූප කර්මස්ථානක ඉඳලා නාම කර්මස්ථානට මාරු වෙනකොට කොහොමද මෙනෙහි කරන්න ඕනේ කියන එක වගේ තමයි මට තේරුනේ ප්‍රශ්නේ. ඒකයි මේ මුලින් කියපු තොරතුරු ටිකයි ගලපලා පොඩ්ඩක් දෙනවා නම් ඇයි මේ ප්‍රශ්නේ මතුනේ කියලා එහෙමනම් මට පුළුවන් සාකච්ඡාවට ගන්න. කැමතිද මේ ප්‍රශ්න ලියපු එකන මේ මොකද්ද මෙතන රූප කර්මස්ථානය කියන්නේ මොකද්ද මෙතන නාම කර්මස්ථානය කියන එක පොඩ්ඩක් විස්තර දුන්නා නම් මට පුළුවන් සාකච්ඡාවට ගන්න. නමුත් මෙතන ඒක කියවිලා නැහැ. කැමතිද මේ සාකච්ඡාවට ගරු කිරීමක් වශයෙන් මොකද්ද මෙතන නාම කර්මස්ථානය කියලා තමන් අදාහගන්නේ මොකද්ද රූප කර්මස්ථානය කියන එක කියලා දෙනවනම් එහෙම නැත්නම් අපි මේ ප්‍රශ්නේ කල් තියෙනවා. අනිත් දවසේ විස්තර සහිතව ඉස්සරයි ස්වාමීන් වහන්සේ මම මූල කර්මස්ථානයේ හැටියට මූල කර්මස්ථානයේ රූප කර්මස්ථානයේ හැටියට මම ආනාපාන සතිය හිතියේ ඊට පස්සේ ඊට පස්සේ අර වේදනාවක් තේරුණා ඒ අර කුඹියක් යනවා වගේ ඇත්තටම ඒක ශරීරයේ හැමතැනම දුවනකොට ඒක අර අනිත් අරමුණ නැති වුණා. ඉතින් එතෙන්දී ආපහුව අපි ආනාපාන සතියට එනවද නැත්නම් ඒ අර අර වේදනාව ඔස්සේ ඒක දිහා බලන් ඉන්නවද කියන තැන පොඩි ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔය එතකොට ආනාපාන හිටියා. දැන් මේ කූඹියක් ආපු නිසා වේදනාරි සංඥාරි රූපhari මොනවාරි ආවයි කියමු. මේ බව මේ හැලෙත් ආඩුව දීදී දඟලද්දී සතියට මොකද උනේ කියලා හිතන්නේ කැඩිලාද නැත්නම් සතිය ඒක ආකාරي පැවැත්මක් තිබුණාද සතිය තිබුණා හැබැයි අර එතෙන්දි අසන්න ගිය වෙලාවේ කැඩුණා ඈ සතිය තිබුණා දිගටම අර හුඟක් පිට අර ඇඟ තේරුණෙත් නැහැ කිසිම දෙයක් තේරුණේ නැහැ කොහෙද හිටියේ කියලාවත් තේරුණේ නැහැ හැබැයි අහම්බෙන් මේක ඇත්තටම බැලනම් ස්වාමීන් වහන්සේ කසනට කුඹියෙකුත් හිටියා. හරි ඒක කුඹි නෙවෙයි යකෙක් හිටියා ප්‍රශ්නයක් නැහැ. මට බය ලෝක මට කනගාටු කුඹියා ගැන. මේ කුණු පංචස්කන්ධයකට ඌ ගිහිල්ලා විඳපු කරදරේ. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ආනාපාන ඉඳලා මේකට ගියයි කියලා සතිය කැඩුන්නේ නැතිනම් ඇයි මෙතන ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නයක් අවශ්‍ය වෙන්නේ නැහැ නේ. අපිට ඕන කරලා තියෙන්නේ අරමුණු වෙනස් වීම හෝ ඉරියව් වෙනස් වීම නේ සතිය පැවැත්වීමනේ. ඒක නිසා ආනාපානට යන්න ඕනද මේකට යන්න ඕනද කියලා ඇයි මේ ලස්සනට වැඩ කරන උදව් කරන සතියට හිරිහර කරන්නේ? ඇයි මේ කරදර කරන්නේ? ඇයි මේ අරියාදු කරන්නේ? අපි මේ සියලුම ප්‍රයත්න අපි කරන්නේ මේ සතිය පැවැත්වීම. මේක අපිට ආස්වාද ප්‍රසවාසය වෙන්න උනන් ආස්වාදය වෙන්න උනන් ප්‍රසවාසය වෙන්න උනන් කූඹියාග වෙන්න පුළුවන් වේදනාව වෙන්න පුළුවන් ඕන දෙයක වෙන්න පුළුවන්. ඒ ටික ඔක්කොම තියෙනවා නම් මම මෙතනදී කොයි එකටද යන්න ඕන කියලා අලුතෙන් ප්‍රශ්නයක් මතු කරන්න ඕනේ නැහැ නේ. මොකද සත්‍ය කෘත්‍ය සම්පාදනය කරලා තියෙනවානේ. ඔය ඒ විදිහට මම චෝදනා කරුවොත් නැවතත් ඇයි මේ ප්‍රශ්නේ අහන්න හිතුනේ කියන්නේ මම අහනවා ආයෙසරයක්. මම චෝදනා කරනවා මේ සත්‍ය ලස්සන තියුණව Taman දැන් වර්ථ පාරගත්තා. බාහිරගෙන තියෙද්දි ඇයි මේ ප්‍රශ්නේ අහන්න හිතුනේ? මොකද ඒක දිහාම සමහරක් වෙලාවට වේදනාව මම දැන් මෙතන කියලා ඉන්න අවස්ථාවේ මට තේරෙනවා වේදනාව. එතෙද්දි මම ඒක දිහා බැලුවා මෙහෙම මේකක් නැති. මේ අවස්ථාවේ මට ටිකක් පැටලුණා ස්වාමීනි. පැටලුන වෙලාවේදී සතිය කැඩුනේ නැති බව දන්නවනේ. ඉතින් එහෙනම් පැටලිලා තියෙන්නේ සතියට අදාළ පටලවිල්ලක් නෙවෙයි. සතියෙන් පිට මොකක් හරි එක පටලවිල්ල. ප්‍රධාන දේ ලකුණු ලැබලා තියෙනවානේ සතිය තමන්ට සම්පාදනය කරලා තියෙනවා. තමන් සතියට උදව් කරලා තියෙනවා. ඒක පැවැත්මක් තියෙනවා. දැන් වික්ත ප්‍රතිබලව කියදැයි සතිය කැඩලා නැහැ. වෙන මොකද පැටලුනේ? වෙන මොකකින්ද සැකේ පහළ වෙන මොකකින්ද අනිශ්චිතතාවය පහළ වුනේ? වේදනාව මට ඒක ආපු නිසා ඇහිල්ලක් ආපු. ඇඟක් තියෙන කිසිම කෙනෙකුට ඒ චෝදනාව කරන්න බෑනේ වේදනාව ඉන්ටර්නේ නැඟ තියෙන වෙන මොකටේ. ගහකට කොලකට ඒක කීයත හැකි ගලකට කීයත හැකි අයියක්ද ඉන්නේ මට කොහෙන්ද වේදනාවක් එන්නේ මට වේදනාස්කන්ධයක් නැහැ නේ කියලා. අපි පින් කරලා ගත්ත වේදනාස්කන්ධේ තියෙන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කසපාර 300 300 දෙනවා. උදේට 300යි දවල්ට 300යි රාත්‍රීට 300යි. ඉතින් වැරදි කරමිනේ යට ඉතින් කසපාර දෙනකොට ඉතින් රජුරන්ට බැල වැඩ නැහැ. වේදන ආවේ ඇයි කියලා හිතන තරම් ඒ තරම්ම අමන වෙන්න එපා මෝඩ වෙන්න එපා මේ ශරීරය කියලා කියන්නේ වේදනා ශරීරේ පතුලක තියෙන දෙයක් හැම වෙලාවෙම මේ ශරීරේ පණ තියෙන බව දැනගන්න වේදනාව හරහා තමයි ඒ නිසා ඇයි මේ වේදනාව ඇයි වේදනාව නාවේ කියලා අහන්න අපිට අයිතියක් නැහැ ඒ නිසා මගේ උත්තරේ තමයි මේ වෙලාවේ සතිය පැවතුනා නම් Taman සැක කරලා තියෙන්නේ ප්‍රපංච නොකල යුතු තැනක ප්‍රපංච කරන වැඩක් අනවශ්‍ය විදිහට මේ ලස්සනට යන සතියේ කකුල් මාට්ටුවක් දාලා අරියාදුවක් දාලා. එහෙමනම් අනිවාර්යයෙන්ම තමන් අංජබජල්. අපිට ගිතා ගන්න තියෙන මේ සතිය ඉස්සර වෙලා තියෙනවනම් මොනම දෙයක්ක ප්‍රශ්න කරන්න එපා. අනික ඕන දෙයක් අප කරන්න. මොද සතික්වාම් බික්කවේ සබ්බත්තිකං වදාමි කියලා සර්වචන්සි දේශනා කරනවා. මහන්නේ සතිය සියලු තන්නේ අපේක්ෂා කරන්න සියලු සම්පත් සලසලා දෙනවා. එයා නිර්පද්‍රිතව ඉන්නවනම් අනිත්‍යව ගැන එච්චර කරදර නොවුනට කවන්නේ. පෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේ මෙන්ම සමහර අවස්ථාවල සක්මන් භාවනාවේදීද සිත භාවනාවෙන් පිටපැන වරහන් ඇතුලේ අසතිමත් වී ඇත. නමුත් සිත වෙනත් අරමුණක් අල්ලාගෙනත් නැත. නිින්ද ගියාදෝ කියා සැකයක් ඇතිවේ. ඒත් භාවනා කරන අතර නිින්ද යන විට ඒ බව හොඳින් වැටහි. මේක මොන වගේ අවස්ථාවක්ද? මගේ විකාරයක්ද? මේන් අකුසලයක් වේද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප ලැබේවා. අපිට මේක කුසල් අකුසල් කරන්න විනිශ්චය කරන්න ඉස්සර වෙලා මේක නිතර නිතර එන එකක් නම් විපස්සනා එක න්‍යාය ධර්මයක් තියෙනවා. විපස්සනාදී කවමදාකවත් කිසිම දෙයක් හදිසියෙ සිද්ධ වෙන්නේ විපස්සනා සිද්ධ වෙන්නේ ජවනිකා රාශියකි. ඒකයි අපිට මේ පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මේ හිත සංගවි ගැනීම එක්ක නොදැනී යෑම නින්දද නැද්ද කියලා කල්පනා වෙන එක එක චිත්තක්ෂණයක් හෝ එක සිද්ධියක් නෙමෙයි. මේක පියවරෙන් පියවරට වෙන එක. ඒ නිසා මේ වගේ දෙයක හැඩය අල්ලගෙන තියෙන එකම ක්‍රමය තමයි මේකට ලෑස්ති වෙන පෙරමග ලකුණු අල්ලන්නේ. බුද්ධජනසේ සඳහන් කරලා තිනවා ඉරණගින්ඩ ඉස්සල්ලා සූර්යස්ස බික්කවේ උදියතෝ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං අදිදං අරුණුග්ගං මහණෙනි ඉර නගින්න ඉස්සෙල්ලා ඒක පූර්ව නිමිත්තක් පෙන්නනවා පූර්වාංගම වෙනවා අරුණ අරුණ ආවට පස්සේ දන්නවා නින්ද මේ ඉර නැග්ගයි කියලා. ඒ නිසා මේ හැම කටයුත්තක්ම හටගන්න හැටි දැකීම තමයි ප්‍රශ්නට උත්තරේ. අපි ආස්වාසිය දකිනකොට ආස්වාසිය හටගෙන ඉවරයි. ඒ නිසා අපි හටගත් ආස්වාසිය දිහා බලලා ඊට පස්සේ සතිය සතිපත්තහණයක් බවටපත් කරනවා. මේ හට මේ දැනෙන්න මේ මට දැනෙන්න පේන දැනෙන ආනාපානේ ආස්වාසිය දැනෙන්න ඉස්සෙල්ලා තිබුණ මොන ප්‍රകൃතියද කියලා දැනගන්න. එතෙන්ට යන්න යන්න ගියම ඒක අල්ලන්න පුළුවන් ගතියක් එනවා සංවේදී භාවය වැඩි වෙනවා. දැනෙන ආනාපානේ දැන්න දැන්න ආනාපානේ ගොරෝසු හිතට දැනෙන්නේ. ඊට ඉස්සෙල්ලා අවස්ථාව. ඒ වගේ තමයි අපිට දැනෙන නිින්දක් හොනොදනියමක් තියෙනවනම් ඕකේ එnde ඉස්සෙල්ලා අවුස්ස අවස්ථාවක් තියෙනවා. ජවනිකාවක් තියෙනවා. ආන්නේ ටික දැනගන්න පුළුවන් නම් අපිට මේක කෙලෙසියක්ද නැද්ද මගේ විකාරයක්ද නැත්නම් ප්‍රകൃතියක්ද නැත්නම් ඇත්තට සුද්ධ ධර්මතාවයක්ද කියලා දැනගන්න පුළුවන් ඒ නිසා මේක අනුපස්සනා කරන ගමන් මේ தത്വයට එන්න පෙරමග ලකුණු පුබ්බ නිමිත්ත පූර්වාංග වෙලා තියෙන මොකද්ද කියලා බලන්න. එතකොට Tamanට මේක ලස්සන කමටහනක් වෙනවා. තරහ යන කෙනෙක් ඉන්නවනම් තරහට පූර්වාංග පූර්ණ නිමිත්ත බලන්න. ආසාවක් කරනවා නම් ආසාව බලන්න. මේක තියෙන්නේ මෝහයක්. නිදිමත ගතිය. නිදිමතට මොකද්ද මුල් වෙලා තියෙන්නේ කියලා දැක ගන්න අසුලුව යනකොට ඒක වෙන විදිහකට විස්තර කරනවා. දැන් භාවනා කරන්නේ මේ නිදිමත හෝ සිත සංග වී ගන්න පිළිභාවනා බව පිළිබඳව සූදානමයි. අපේක්ෂාවෙන් ඉස්සල් එක තක්කුමුක්කක් බයක් නේ. දැන් මේක එන්න මම එනකන් යන්නේ කියලා ඒ කෙරේ දක්වන ආකල්පේ වෙනස ඒකට ලෑස්ති වෙලා යන එක එදාට සම්පූර්ණයෙන් ওই කතාව වෙනස්. ඒක නිසා අනිත් දවසේ භාවනා කරනකොට ඔකට ලෑස්ති වෙලා යන්න. ඔගේ පූර්ව නිමිටි පෙරමග ලකුණු අල්ල ගන්නවා. මෙයා කොයි වෙලාවක හරි එනවා. මම අල්ල ගන්නවා කියන අදහසින් යන්න එක සැරෙන් නම් බෑ. දහස්වර කරනකොට Tamanට දැනගන්න පුළුවන් වෙයි. එතකොට කීයගේ කෙලස්ද නැද්ද? ප්‍රകൃතියක්ද විකෘතියක්ද? භාවනා දියුණුවක්ද නැද්ද කියලා කියන්න බුණා. නිසා මේකට ලෑස්තිලා යන්න කියන එක තමයි කෙටි උත්තර. ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව, සක්මන් භාවනාව ගැන දිග විස්තරයක්. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මම ආනාපාන සතිය මූලික කර්මස්ථානයේ ලෙස ඉදිරියෙන් තබා ගතිමි. හුස්ම රැලි කිහිපයක් බලන විටම ආශ්වාස ප්‍රශ්වාසය තුනී වී ගියේය. වෙන්කොට හඳුනා ගැනීමට නොහැකිය. දැනෙනවා දැනෙනවා යයි මෙනෙහි කෙලිමි. මෙසේ විනාඩි 15ක් පමණ සිටිනා විට හුස්ම නාසිකාග්‍රය අසලනව මුළු ශරීරය පුරාම දැනුනි. ආශ්වාසයේදී ක්‍රමෙන් ශරීරයේ දිගේ පහළට දැනීමක් ගමන් කරන වාසේ දැනේ. නැවත ප්‍රශ්වාසයේදී එලෙසම ඉහළට ගමන් කරයි. මේ අතර පිටින් ඇසෙනා විවිධ ශබ්ද කෙරෙහි හිත යොමු වෙයි. නමුත් මූල කර්මස්ථානයට බාධාාවක් නොවේ. ඒවා කෙරෙහි දේශයක් හෝ ඇලීමක් නැත. පිටින් විටින් විට ශරීරයේ ඉහළ කොටස ගැස්සී ඉදිරියට තල්ලුවේ. මෙය වාර 12ක් පමණ ඇතිවිය. නමුත් සතියෙන් සිටිමි. තවද හිස තුල කම්පන දැනුනි. එවිට තත්පර 12ක් 15ක් පමණ හිස ගැස්සෙනවා දැනුනි. මේ අත්දැකීම වාර 7ක් 8ක් වරින් වර ලැබුණි. පර්යංකය පටන්ගෙන විනාඩි 45ක් 50ක් පමණ යන විට ශරීරය ස්පර්ශ වී තිබෙන ස්ථානවල තද ගැති වැටහුණි. පපුවේ පාදවලත් මස්පිඩු තද වෙනසේ දැනේ නැවත ලිහිල් විය. සතියට බාධාාවක් නොවිය. පැයකට පමණ පසු පර්යංකෙන් මිදුණෙමි. සක්මන් භාවනාවක් කියවන්නද ස්වාමීන් වහන්සේ? ඔව් මේකේ ප්‍රශ්නයක් නගලා නෑ වார்த்தාවක් විතරයි තියෙන්නේ. සක්මන් භාවනාව ඇතුළත ලනුපැදුරේදී මුලදී වම දකුණ වශයෙන් මෙනෙහි කෙලිමි. වම තබන විට පාදයේ විලුඹ විලුඹ මුලින්ද ඊළඟට මාපට ඇඟිල්ල දෙසින් පොළවේ හැපි කුඩා ඇඟිල්ල අන්තිමට පොළවට තදවන බවද නමුත් දකුණු පාදයේදී මුලින් විලුඹත් පාදයේ ඉතිරි කොටස කුඩා ඇඟිල්ල දෙසින් පොළවේ ගෑවි අන්තිමට මාපට ඇඟිල්ලත් ස්පර්ශ වෙන බව දැනුනි. විනාඩි 15කින් පමණ පාදය ඔසවනවා තබනවා යයි මෙනෙහි කළෙමි. වම් පාදයේ දන හිසෙන් හොඳින් නැමෙන බවත් දකුණු පාදයේ ඇදී යන විදියත් නිරීක්ෂණය කළෙමි. විනාඩි 15කට පමණ පසු ඔසවනවා යවනවා තබනවා ආකාරයට මෙනෙහි කළෙමි. මෙහිදී පාදය ඔසවන විට සැහැල්ලුවත් තබන විට පොළවට තදවන බවත් නිරීක්ෂණය කළෙමි. සිතිවිලි ආවත් මූල කර්මස්ථානයේ සතිය පිහිටන බව වැටහුණි. විටේක දකුණු පාදයට පොළවේ ස්පර්ශය රළු බව වම් පාදයට සුමට බවත් දැනුනි. තවත් විටකදී ශරීරයේ උණුසුම් වන බවත් මස් පිඩු තද වී නැවත ලිහිල් වන බවත් නිරීක්ෂණය කෙලිමි. ගරුතර ස්වාමීන් වහන්ස මේ අත්දැකීම් අනුව මගේ භාවනාව නිසිමඟ යන්නේ දැයි පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවන් අවබෝධ වේවා ඔය මේකේ විස්තර හොඳට ලියවිලා තියෙනවා. නැත්නම් ඉදිරිපත් කරලා තියෙන හොඳයි. ඒකදී එක තැනක අහනකොට මට හිතුණා මෙන්න මෙහෙම මතක් කරන්න කියලා ඒ ආශ්‍රව ප්‍රසවාසය බලනකොට මේ නාසිකාග්‍රේ විතරක් නෙවෙයි මුළු ඇඟේම වගේ මේකට සම්බන්ධ sannivedana පේන්න පටන් ගත්තා. ඒක නිකන් බලාපොරොත්තු වෙච්ච නැති එකක් වගේ ලියලා තියෙන්නේ. නමුත් සරුවචන් වහන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් ආනාපානෙ දැක්කයි කියලා කියනවනම් ඒකේ 11 ආකාරයෙන්ම දැක්ක කෙනෙකුට විතරයි අයිතිවාසිකමක් තියෙන්නේ ආනාපානෙ දැක්කයි කියන්නේ. එහෙම නැතුව ඒකේ ආංශිකව කොටසක් වශයෙන් දැක්කට භාවනාවේ සම්පූර්ණ වීමක් වෙන්නේ නැහැ. ඒකට ආනාපානි අතීත අනාගත වර්තමාන කියලා අවස්ථා තුනක් පැතිකඩ තුනක් තියෙනවා. ආයේ ගොරෝසු ආනාපානිචා සියුම් අසානාපානි කියලා දෙකක් තියෙනවා. ඉතින් මේකේ ලියලා තියෙනවා ඒකත් ටික වෙලා කරන ආනපන සියුම් උණයි කියලා කලින් ගොරෝසුයි. ආයෙ තියෙනවා අජ්ජත් බහිද්දා කියලා එකක්. ඇතුළත ආනපානෙ හොඳටම Tamange ඉඳ ගන්නකොට හිතාගත්ත කය ඇතුලේ තියෙනා වගේ පේන්නේ. තව සමහරලාට පිටින් පේනා වගේ පේනවා. ඒක සාමාන්‍ය මනෝ විකාරයක් වගේ තමයි භාවනා කරනකොට පේන්නේ. නමුත් ਸਰවචනාසේගේ ඉගෙනීමේ ඒකත් එක ආකාරයක්. ආයේ ශාන්තිකේ ධූරේ කියලා එකක් තියෙනවා. ආනපන එන්නේ එන්නේ එන්නේ ලඟ වෙවි ලඟ වෙවි ඇතුළට කිඳා බහිනවා සමහරට එළිය සිද්ධ වෙනවා. එතකොට මේ අජ්ජත් බහිද්ද ભેදේ නැතුව යනවා. ආනපනේ සිද්ධ වෙනවා බලාකුලක වගේ. එහෙම නැත්නම් ප්‍රිය අප්‍රිය අවස්ථාවල් ඉතින් කොයි එකටවත් බාධා කරන්නේ නැතුව විවෘතව සාදරව භාවනා කරනවා නම් ඒ පේන කොයි ආකාරයක් ආවත් අපිට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ අපිට සැකයක් උපදවන්න විදිහක් නැහැ මොකද අපි අනිත්‍ය සංඥාවෙන් භාවනා කරන්නේ මේක බිය යුතුයි මේක නොවිය යුතුයි කියන නිත්‍ය සංඥාවක් නැහැ ඉතින් මේ තියෙන වාස්තව හැටියට බලනකොට හොඳ තොරතුරු තෝගයක් දැකලා තිනවා. තව දකින්න තොරතුරු තෝගයක්ත් තියෙනවා. ඒක අංග සම්පූර්ණ කිරීම සඳහා එකම ගති ලක්ෂණය යෝගාවචරයෙන් අවශ්‍ය කරලා තියෙන්නේ. ලෑස්ති වෙලා යන්න, අනිච්ච සංඥාවෙන් යන්න, විවෘත මනසකින් යන්න, භාවනාදී ඕනම දෙයක් ඕනම දෙයක් පාට පරිවර්තන වෙන්න පුළුවන්. මොනම දෙයක්වත් නොවිය යුතුයි කියලා එකක් නැහැ. අන්නේ වෙන දේ සතියෙන් බලන්නේ එකයි තියෙන්නේ. ඒ නිසා දැන් පොට පෑදිලා තියෙන්නේ තව මීටත් වඩා සමීපව උත්සන්නව ආසන්නව මේ අරමුණ නිරීක්ෂණය කරන්න සක්මනීදී පරියන්කේ දෙකේදී මේ එතකොට මේකේ ඒ ක්‍රියාශක්තිය භාවනා ගැම්ම අනිවාර්යයෙන්ම වැඩෙන්න ඉඩ තියෙනවා වැඩෙන්න කිට්ටුයි කියලා පේනවා ඒක තමයි මට මතක් කරන්න තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවට ආධුනික මා මූල කර්මස්ථානයට අනුව මට උදරයේ පිම්බීම හැකිලිම යාන්ත්‍රමක ප්‍රකට විය. එය යම්කිසි තදගතියක් සහිතව මඳක් ඉදිරියට ඉසීමක් මෙන් දැනුණ අතර එහි නිදහස් වීමක් ඊළඟට වැටහුණි. එයට හැකිලීමයි දැනගතිමි. පිම්බීම හැකිලිම වාර 3කදී පමණ සිත වෙනත් අරමුණකට ගියේය. එහෙත් නැවත මූල කර්මස්ථානයට පැමිණීමේ මෙසේ කිහිප වතාවක් දිගටම සිදුවිය. මා මූල කර්මස්ථානයේ සිත යදවීමට ධෛර්යගත් වෙමි. නමුත් සිත රඳවා ගැනීමේ දුෂ්කරතාව හමුවේ මෙය ඉදිරියට ගෙන යන්නේ කෙසේද? කුමක් කරන්ද ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මේ දීලා තියෙන තොරතුරු අනුව පාරවල් දෙකක් පෙන්වන්න පුළුවන්. එකක් තමයි මේ පිම්බීම හැකිලින් වාර ගන්න එක දිගට බලන ගතිය වැඩි කිරීමට මෙතන තියෙන තුනක් විතර බලන්න පුළුවන් දැනනවත් කියලා. හතරක් කරගන්න පහක් කරගන්න හයක් කරගන්න නැත්නම් බිම්බිම හැකිලිම මූණට මූණ බාර තියාගෙන ඇසුරේ වැඩි කිරීගෙන සඳහා යමක් කළ හැකිද ඒ දෙක කරා. ඒක එක. දෙක මේ පේන පිම්බීම හැකිලිම මේට වැඩිය විස්තර සහිතව බලන්න. ඒක හට ගන්නකොට කොහොමද පිම්බීමෙන් හැකිලිම වෙනස් වෙන හැටි බලන්න. පළවෙනි මේක ඊගාට පිම්බීමෙන් පිම්බීමට වෙනස් කීම් බලන්න. හැකිලීමෙන් හැකිලීමට වෙනස් වීම බලන්න එතකොට මේ දකින දේ ඉස්මතු වෙච්ච වෙලාවේ මුණට මුණ දාපු වෙලාවේ විස්තර සහිතව බලන්න යන්න යන්න ඒකට කියනවා අපි අරමුණට සාදර වෙනවයි කියලා. අරමුණට ගිලා බහිනවයි කියලා. එතකොට අරමුණෙන් පිටපණි තියෙන අවස්ථාව අඩුයි. ඒ නිසා එකක් තමයි වැඩි වේලාවක් අරමුණ ඇසුරු කිරීමෙන් ප්‍රමාණය වැඩිකරනද පේන වෙලාවල් වල ඊ타ත්ම සමීපව බැලීමෙන් අරමුණේ ගුණ ගුණාත්මක ලක්ෂණ වැඩි කරන්න. මේ පටන් ගන්න තියෙන ක්‍රමය හොඳයි. අන්න ඒ දෙකෙන් Tamanට චරිතයට ගැලපෙන අවස්ථානුකූලව කලයුත්ත කරන එක තමයි දෙන්න තියෙන උත්තරේ. ගරු ස්වාමීන් වහන්සේ ආධුනික යෝගියෙකු වශයෙන් ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේගේ උපදෙස් මත ආනාපාන සතිය වැඩුවෙමි. පළමුව ආශ්වාස ප්‍රශ්වාස මත සිහිය පිහිටුවා සිටීමි. ආශ්වාසයේ සිසිල් ආකාරයටත් ප්‍රශ්වාසයේ උණුසුම් ආකාරයටත් දැනුනි. විනාඩි 10ක් 15ක් ගිය පසු ආශ්වාස ප්‍රශ්වාස නොදැනී යන තත්ත්වයටපත් විය. එසේ විනාඩි දෙකක් පමණ ගිය පසු නැවත දැනෙන්නට විය. මෙය මට කරුණාවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඇත්තටම ආධුනිකෙක් වශයෙන් මේ බොහොම හොඳයි. මේ අරමුණක විපරිණාමේ. මේ හොඳට පෙනිච්ච ගොරෝසර් පෙනිච්ච හුස්මක්. අද මොන අරමුණක් කරමන්නේ. ඊට පස්සේ ඒක සියුම් වෙලා නොදෙනී යන මට්ටමට යනවා. ඊට පස්සේ ආයසරයක් යාම මතුවෙලා ආයෙ පෙන්නනවා. මෙන්න මේ විදිහට අරමුණු රස මාරු කිරීම අපාය නැත්තම් සංසාරේ බවත් එකම අරමුණකක් වැඩි වෙලා පවත්වාගෙන යනකොට ඒ අරමුණ ශීඝ්‍රයෙන් විපරිණාමයටපත් වෙන බවත් බුදුරජාණන්සේගේ දීර්ඝකාලීනව ඒ පරිේශනයේ ප්‍රතිඵලයක්. ඉතින් අපේ හිතේ ඒ කාර්මුණේ බොහෝ වෙලා ඉන්න කැමති නෑ. ඒ මොකද එකම අරමුණේ විපරිණාමයේ දැකීම අපිට කරදරයක්. නිසා ආධුනිකයට හරියමාරුයි ඔක අල්ලන්න. නමුත් මේ කෙනාට අහුවෙලා තියෙනවා. මේ ගුරුසුත් තිබුණ ආශ්‍රද ප්‍රසාස විනාඩි 10 15ක් බලන්න යනකොට සියුම් වෙනවා. ඊට පස්සේ සියුම් භාවයේ ටික ටික විතර ආයෙ ගුරුසු වෙනවා. මේක හරියට මේ දිග ප්‍රස්ථාරක පළවෙනි රවුම වගේ ඊගාට මේ මේ ඔරෝසු වෙලා පෙනිච්ච ආනපනේ ආය අලුතෙන් පටන් ගන්න කෙනෙක් වගේ භාවනා කරන ආයසරක් ඔය තැම්පත් වෙලා ආයසුළු වෙලාට පස්සේ ආයමතු වෙනවා. එතකොට අර චක්‍රයට වැඩිය පුංචි චක්‍රයක් කැරක් කැරක් කැරකේ පස්සෙන් පස්සට පස්සෙන් පස්සට යන්න ගන්නවා. එතකොට අර එක රවුමක තියෙන විසිතුරු භාවයත් ඊට පස්සේ ඒ රවුමෙන් තව රවුමක් දෙනවා නිකන් ස්පිරිල්ලමක් කරකෙන්න වගේ මෙන්න මේ විදිහට දිගට බලාන යනකොට පහුවෙනකොට තේරෙනවා මේකේ ත්‍රිමාන රූපයක වැඩේ යන්නේ රවුම තමයි කරකෙන්නේ කරක් කරක් කරක් කරක් කරක් කරකේ උඩට උඩට උඩට එනවා මේ විස්තරේ බැලුවොත් ආනපන බැලුවා පිම්බි මැකිලින් බැලුවා සක්මන බැලුවා කොයි එක බැලුවත් ඒකම න්‍යායෙ තියෙන්නේ. ඉතින් මේ පළවෙනි රවුම දැකලා තියෙනවා. අනිත් දවසේ වාඩි වෙනකොට බලන්න ඒක පරියන්කයක් තුළ මේ වගේ රවුම් දෙක තුනක් හතරක් පහක් හයක් හතක් දිගට පේනකම් හිටියොත් ඒ තුල මිනිස්සු තුන් හතර දෙනෙක්ගේ චරිත මතුවේ. එක්කෙනෙක්ගේ පෞරුෂත්වයක් නෙමෙයි මතුවේ. මේ ඉස්සල මේ පැත්තට ගියේ එකන අනිත් පැත්තට මේ පැත්තට යන්න පටන් ගන්නවා. ඒ නිසා තමන්ගේම රුචි අරුචිකම් තමන්ගේම පෞරුෂත්ව ලක්ෂණ අනානා බෙදනවා වගේ. හැඳි ගෑවිලකට වැටෙනවා. ඉතින් ඒක තමයි ගොඩක් කල් භාවනා කරනකොට හම්බ වෙන්නේ. ආධුනිකයෙක් වශයෙන් මේක බොහොම හොඳයි. මේ පෙනිච්ච චක්‍රය නැවත නැවතත් දිගින් දිගටම එක පරියන්කයක් තුළ චක්‍ර කීපයක් කැරකෙන තරමට ඉවසීමෙන් ඉදිරියට කටයුතු කරන්න කියන එක තමයි කරුණාවෙන් දෙන්න පුළුවන් උපදේශය. ස්වාමීන් වහන්සේ ටිකක් දිග විස්තරයක් ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මාගේ පළමුවන පූර්ණ කාලීන භාවනා වැඩසටහනයි. ආනාපාන සතිය වැඩිීමේ කර්මස්ථානය පළමුවෙන්ම ශරීරය සැහැල්ලු කරගතිමි. වාඩි වී සිටින ආකාරය සිතෙන් මෙනෙහි කරමින් මේ මොහොතේ මෙතන යනුවෙන් සිතමින් සුළු වේලාවක් ගත කෙලිමි. ක්‍රමයෙන් ආනාපානය කෙරෙහි සිත යොමු කෙලිමි. ආශ්වාසයේ මෙලෙස වැටහුණි. එනම් වම්නාසයේ ඇතුල් පැත්තේ කෙළවර හුස්ම රැල්ල ගැටෙන බව හඳුනාගතිමි. ප්‍රශ්වාසයේදී නාසයේ පිටත කෙළවරේ හුස්ම රැල්ල පතිත විය. මේ අයුරින් 7-8 වතාවක් මෙනෙහි කරගත හැකි විය. වෙනත් සිතුවිලි පැමිණෙන බව දැනගතිමි. නමුත් නැවත හිඳගෙන සිටින ඉරියව්වේ සිට නැවත මෙනෙහි කළෙමි. ආශ්වාස වායුව සිසිල් බවත් ප්‍රශ්වාස වායුව උණුසුම් බවත් වැටහුණි. මුලින්ම ආශ්වාස ප්‍රශ්වාස දීර්ඝ බවත් ක්‍රමයෙන් කෙටි වීගෙන යන බවත් දැනගතිමි. අතරතුර වෙනත් සිතුවිලි හා ශබ්ද නිසා සිත විසිරුණද නැවත ආනාපානය වෙත සිත යොමු කෙලිමි. වර එක උඩුකය පැද්දෙන ස්වරූපයක් දැනුනි. දන හිසේ වේදනාවක් දැනුනි. ඒ පිළිබඳව සිත යොමු කළ සැනින් ඒ தත්වයන් අඩු යන බවක්ද දැනුනි. නැවත ආනාපානය කෙරෙහි සිත යොමු කෙලිමි. පැයකට වැඩි කාලයක් මෙසේ කිරීමට හැකිය. සක්මන සක්මන් භාවනාවේ යෙදීමේදී සිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කෙලිමි. කිසිදු මෙනෙහි කිරීමක් නොමැතිව ලනුපදුරේ වරක් එක් කොනක සිට අනෙක් කොනට ඇවිද්දෙමි. නැවත සිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කර දකුණ වම යනුවෙන් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. සිරුර දෙපසට ඇලවෙන අයුරු දැක්කෙමි. පාදයේ බිම තැබීමේදී විලුඹේ සිට ඇඟිලි දෙසට ක්‍රමයෙන් බිම ගැටෙන ආකාරය මෙනෙහි කළෙමි. ක්‍රමයෙන් ශරීරයේ බර ඇඟිලි හා පයේ මුලටම දැනුනේය. විලුඹ සැහැල්ලු විය. මෙසේ වාර 10ක් පමණ වම දකුණ මෙනෙහි කරගත හැකි වුවද ශබ්ද හා සිතුවිලි නිසා සිත වෙනත්කට යන බව දැනුනි. නැවත සිටගෙන සිටින ඉරියව්වේ සිට වම හා දකුණ මෙනෙහි කරමින් සක්මන් කළෙමි. පාදවල වේදනාවක් ඇතිවන බවද දහඩිය දමන බවද දැනුනි. දවසේ සෙසු කාර්යයන් කිරීමේදීද සතිය පවත්වා ගැනීමට උනන්දු වූ යෙමි. ආහාර පාන ගැනීම, වැසිකිලි කැසිකිලි කිරීම, නිින්දට යාම ආදී අවස්ථාවල සමහර විට සතියෙන් තොර වූ බව හැඳිනගතිමි. සතියෙන් තොර වූ අවස්ථාවල තීන්දුව తీරන ගැනීම අතීත සිදුවීම් සිහි කිරීම වැනි දේ සිදුවිය. හැකිතාක් දුරට සතිය පවත්වා ගැනීමට වීරිය කරන්නට ඉටාගතිමි. තවදුරටත් සතිය දියුණු කර ගැනීම සඳහා ගෞරවනීය ගුරු දේවයාණන් වහන්සේගේ උපදෙස් පතමි. අතට හොඳයි කරගෙන යන විදිය හොඳයි. නම හිතනකට වැඩිය අපේ හිත සතියෙන් ඉන්නා වගේම අසතියත් හිතට අත්‍යවශ්‍ය කැලලා. ඒ නිසා එක දිගට යායට සතිය පවත්වනවා කියන එක වගේ නිකන් අනවශ්‍ය ආදර්ශ පාඩ තියාගන්න එපා. වරින් වර ඒක කැඩෙනවා. නමුත් අපිට දැනගන්න ඕනේ මේ ටිකේ සතිය තිබුණා මේ ටිකේ සතිය තිබුණේ නැහැ. මේ සතියේ නැතිවීම පිළිබඳ පශ්චාත්තාප නොවෙනවනම් ඒක තමයි දියුණුවේ ලකුණ කියන්නේ. සතියේ තියෙනකොට පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ නේ. ඒක ඉතින් අහම්බෙන් ආශාවෙන් උපේන දෙන්නේ. නමුත් ඒක එක දිගට පවත්වන්න බෑ. ඒක චිත්ත නියම ධර්මයක්. එතකොට එයා වරින් වර පිටපයින්. අනේ පිටපයින් වෙලාවේදී මගේ හිත මට ඕනේ අරමුණේ නෑ සතියේ නෑ කියලා දැනගන්නත් පුළුවන් කියේ වෙන්න පුළුවන්. දැනගත්තට පස්සේ ඒ ගැන පශ්චාත්තාප නොවි ඉන්නවනම් බොහෝම දියුණු යෝගාවචර කියලා කියනවා. සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරන්න තියෙනවා පමාදේ න කම්පතිති සති බලං. හිත ප්‍රමාණයට වැටුණයි කියලා අසතියට වැටුණයි කියලා දැනගත්තට පශ්චාත්තාප නොවෙන්න එතකොට සතිය දියුණු කරන්න බුද්ධුම ධෛර්යයක් ලැබෙනවා. ඉතින් අපිට ගොඩක් කරගන්න බැරි මේ සතියේ නැතිවීම පිළිබඳ පශ්චාත්තාපයේ පාපතරයි. අන්නේ පාපතර පශ්චාත්තාපයට යට වුණොත් උද්දණ්ඩක් මිරිකලා ඇදියා වගේ අපිට භවනා එපා වෙනවා. ඒ නිසා සත්‍ය කැඩුණාට කමන්නේ ඉස්සරට වැඩි වැඩි බව තේරුම් ගන්න. ඊයට වැඩි වැඩි එච්චරයි අපිට කරන්න පුළුවන්. හෙට තව ටිකක් වැඩි කරනවා මිසක් 100 100ක් සත්‍ය ඇති කරන්න වගේ ඒ පූර්වාදර්ශ ළඟ තියාගන්නේ පොතේ ගුරාලා. කවදාකවත් මේකේ තියෙන භාවනාවේ තියෙන ප්‍රායෝගික පැත්ත දන්නේ නැති අය. ඒ නිසා අසතිය පිළිබඳ පශ්චාත්තාප නොවීමේ පාඩම තමයි මට මතක් කරන්න තියෙන්නේ. අවසාන ලිඛිත ප්‍රශ්නය අති ගෞරවනීය ස්වාමින් වහන්සේ අනුමාන සූත්‍රය ඇසුරින් ඔබ වහන්සේ කළ ධර්මදේශනාවේදී මනාප අමනාප සියල්ල පාපිච්ච ගති බවද ඒවා ඒ අයුරින් දැකිය යුතු බවද වදාළසේක. ඒ පිළිබඳව පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවහා දීර්ඝායුෂ පතමි. ආයිත් අපි ඇත්තට මේ වගේ වෙලාවට ඒක ගන්න අමාරුයි. අපි බලමු ධර්ම දේශනාවේදී ඒ වගේ දේවල් සම්බන්ධ කරගන්න. මොකද මේකට ගන්න අනුමාන සූත්‍රය නෙවෙයි අපි මේ වැඩමුළුවට ඒ වගේම මෙතන උඟ දෙනෙක් ඒක අහපු නැති අය ඒ නිසා මේ වෙලාවේ ඒක ගත්තොත් එහෙම ඉඳපු ගමන් හදිසියව මාත්‍රකාවට පිරිස ඇදලා දැම්ම වෙනවා. නමුත් ඒ මනාපමනාව කොයි එකත් හිතේ දොස් හිතේ කෙලස් සැලෙන ගතිය ඉතින් ඒක පිළිබඳව අදාළතාවයක් මේ මේ වැඩමුළුවේදී කරන ධර්ම දේශනාවට සම්බන්ධ වුණොත් සම්බන්ධ කරගන්න බලමු. මම මේ වෙලාවෙ ඉච්චර වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නට දීර්ඝ වශයෙන් පිළිතුරු දෙන්න. ඉතින් මේක වාර්තාගත වෙනවා ලිඛිත අවසාන ප්‍රශ්නය කියලා. තව විනාඩි 10ක විතර කාලය තියෙනවා ඉතුරු වෙලා ධර්ම සාකච්ඡාව සඳහා වෙන් කරගත්ත කාලේ. ඉතින් කාට හරි වෙන සභාවට නැගිය යුතු ප්‍රශ්නයක් ප්‍රකාශයක් ධර්ම මාතෘකාවක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් මතු කරන්න. එහෙම නැත්නම් අපි මේ විනාඩි 10ත් සක්මන් භාවනාවට එකතු කරලා පැයකුත් විනාඩි 10ක සක්මනකින් පස්සේ නැවත තුනට සාමූහික භාවනාවට හමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕන සමහරවිට සතිය කැඩෙනවා කියන එක අදහස් කරන්නේ මොකක්ද කියලා මම ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවකදී මම අහලා තියෙනවා. සතිය කියන එක කැඩෙන්නේ දිගටම පවතින දෙයක්. එතකොට දැන් ඉස්සර කලින් නෝන අහපු විදිහට නෝන ප්‍රශ්නේ වේදනාවක් තිබ්බා වේදනාවක් කියන එක දන්නවා. නමුත් සීත පවත් ගන්න ඕන ආනාපානේ. නමුත් වේදනාවක් කියන එක දන්න. එතකොට සතිය කැඩුනා කියන එක මොකක් සමිනවද අදහස් කරන්නේ? ඇත්තටම දැන් මේ මිනිස්සයා මමෙක් ඉන්නවා කියලා නේ දැන් හදාගෙන පටන් ගන්න කතාවක් නේ යන්නේ. ඒතර ඔය ඉන්න මම මැරිච්චාම නේ ප්‍රශ්න තියෙන්නේ. මමෙක් ඉඳලා නැත්තම් දැන් මැරුණයි කියලා ප්‍රශ්නක්වත් වෙන්නේ නැහැ නේ. ඒ වගේම සතිය කියන එක බුදුරජාණන්සේ කියනවා සදාකාලිකවම තියෙන එකක්. කාටවත් වවන්න නැති දෙයක් නෑ. ඒක සතියේ අපි ලද්දා පටන් හම්බෙච්ච ඒකට කියනවා බර්ත් රයිට් එකක්. ඒක නැත්නම් අපේ ජාතික උරුමයක්. ඒත් අපි දන්නේ සතිමත් බව දන්නේ නිසා අපිට ඒකට මෙතින් ආරණ්‍යගත වෙන්න ඕන, රුක්ක මූලගත වෙන්න ඕන, සීල් ගන්න ඕන, ගොඩාක් බලිත විල් නටන්න ඕනේ සතිමත් වෙන්න. නමුත් බුදුහාම කියන ඕනම කෙනෙක් ගාව සතියේ තියෙන චිමනස දන්නේ. ඒ නිසා දන්නේ නැතිකම කැඩුනා වගේ තමයි. සතියක් තියෙනවා තියෙන බව දන්නේ නැත්නම් ඒක ඉතින් සතිය ගැඩීමකට බොහොම සමානයි. එයා නැවත සතිමත් වෙනවයි කියලා කියන්නේ පිට රටින් නැවකින් ගේනවයි කියන එක නෙවෙයි සුපර් මාකට් එකෙන් ගේනවා කියන එක නෙවෙයි. නැවත ඒකට එළඹ සිටිනවා. ඒකට කියනවා එළඹ සිටිනවා කියලා. එළඹ සිට පස්සේ බන්නකොට සතිය තියෙනවා. ඇත්තටම කොයි වෙලාවකවත් සතිය නැත්තේ නෑ. ඉතින් ඒක පිළිගන්න සෝවන්නවත් වෙන්න ඕන. මේ මයි ළඟ හැම වෙලාවෙම සතිය තියෙනවා කියලා පිළිගන්න ආර්ය භූමියටපත් වෙනවා අනිත ඔක්කොමලා කනපින්දම් ගන්නේ අයියෝ කොච්චර මහන්සි වුණා සතිය නෑනේ වැටුණානේ කැඩුණානේ කියලා පශ්චාත්තාප වෙනවා පශ්චාත්තාප විනෝද මාස්ටර්ස්ලා මේ පෘථග්ජනය කියන සතා මොනවා හරි කාරණාවක් කරන එකට පශ්චාත්තාප වෙලා නිකටල්ලි තියාන ඔය කිව කිව ඉන්නවා නමුත් පරමාර්ථ වශයෙන් බලනවා නම් සතිය කියන එක සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් හැම හිතකම ඒ දැනගත්තත් නොදැනගත්තත් තියෙනවා. ඉතින් අපි ඒක ගැන දන්නේ නැහැ, ඒක ගැන අවදි නැහැ, ඒක ගැන එළඹිලා වාසය කරලා නැත්තම් ඒක සතිය නැතිවීමට සමානයි. මොකද බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා යමක ලිංගයක් නිමිත්තක් ආකාරයක් ಉದ್ದೇಶයක් තියෙනවනම් ඒකට නමක් දෙන්න පුළුවන්. ඒ ලිංගයේ ಉದ್ದೇಶය ආකාරය නිමිත්ත නැතිවෙච්චාම ඒ නම නෑ යාට. නම නැති වුණොත් වස්තු නැති වුණා වගේ. එනිසා සතිය තියෙන බවට ලකුණු අහුලා ගන්න බැරි නම් අපිට ඒ සඳහා ඇති ලිංග නිමිති උද්දේශ ආකාර. ඉතින් යයි යකින් මට දැන් සතිය නැහැ කියලා. සතිය නැතිකම නෙවෙයි තියෙන සතියන අඳුනගන්න සංඥා නැහැ. ඉතින් මේ පටලවිල්ල ආර්යයන් වහන්සේලාගේ පටලවිල්ලක් නැත්නම් බේරන්න පුළුවන් ආර්ය ලෝකේ විතරයි පුත්තජන ලෝකේ මේ නැතිවිච්ච සතියක් හොයන්න තමයි කට්ටිය දඟලන්නේ. දැහැෙන මාසිනවා. දැහැෙන මාන්සිනවා. ඒ කවුරුවක්වත් දන්නේ ලද්දාවටන් සතිය තියෙනවා. ඒක හරියට අර බල්ලා වලි ගැල්ලන්න කරකෙන්නේ. කැරකෙනවා. අහුවෙන්නේ නැහැ. ඒ කාලසර්පයා කැරකෙනවලු මහමෙර පර්වතයේ වටේ ඒ මහමෙර පර්වතේ එච්චර විශාලයිලු කාලසර්පයාත් ඒ චරන් දිගයිලු ඌට පොඩ්ඩක් වලිගෙට පොඩ්ඩක් ඉස්සරහින් උගේම වලිගෙ තියෙන. ඉතින් ඌ එල්ලවනවලු වලිගෙ අල්ලන්න වෙන සතෙක්ගේ වලිගෙ කියලා හිතාගෙන. එච්චර ලොකුයි මේ කතාව හැටියට ඔය මේ මහමෙරු පර්වතයේ ඌ එලවන් එලවන්න වලිගෙ දෙනවා. ඒ වගේ පෘථග්ජනයට හේතු කරලා දෙන්න බෑ මොනම තාලෙන්වත්. දැයින ප්‍රයත්නයක් කරනකම් හැම චිත්තක්ෂණයම ඔබ දැනගත්තොත් දැනගත්තත් සතිය ඉන්නේ කියන එක විස්තර ඉස්සර කරලා දෙන්න බෑ. ඒ නිසා යාලා වුණා ඒක කියෝලා කියෝලා කියෝලා කියෝලා සතියනොට තියෙන ලිංගේ නිමිත්ත උද්දේශ ආකාර අර පොඩි ළමයින්ගෙන් කට උතර ගන්නවා වගේ අරගත්තට පස්සේ තමයි කාලයක් ගියාට පස්සේ තේරෙන්නේ ඒක අර ජීවකයට උගන්වලා උගන්වලා උගන්වලා අන්තිමට දිසාපාපම කාචාරිකවලු කැලියට ගිහිල්ලා දැන් බෙහෙත් පැල උගන්ලා බෙහෙතට නොගන්න જાති පැලයට පුළුවන් හොයනවරින් කිය. දවස් හතක් ඇවිල්ලා කිව්වලු එහෙම කන්නේ නැහැ කියලා. පටන් ගන්නකොට කිව්වේ බෙහෙත් පැල ටික විතරයි උගන්වන්න පටන් ගත්තා. බලනකොට හැම පැලයක්ම බෙහෙත් පැල. ඒ ඉන්සන් ජීවකයා කියලා තියෙනවා. හැම බෙහෙතක්ම විසක්, හැම විසක්ම බෙහෙතක් මාත්‍රාව තමයි දැනගන්න ඕනේ. නිසා අපි දැනගත්තත් නොදැනගත්තත් හැම චිත්තක්ෂණයක වෙන්නේ සතිය කියලා හිතාගෙන අන්න ඒකට තරම් වෙන ජීවිතයක් ගත කරන්න. අන්න ඒකට තරම් වෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සකස් කරගන්න. එතකොට gedera යන්නේ ආපු කෙනා නෙවෙයි. සම්පූර්ණ වෙනස් කෙනෙක් නෑ යන්නේ සත්‍ය හොයන්නව සත්‍ය හම්බුනේ නෑ අඳුන ගන්න බැරි වුණා. ආදි වශයෙන් කියන කෙනා ගිනා ආපු මැට්ටමයි ආපහු යන්නේ. මොන විදියෙන්වත් අලුත් වෙන්න කැමති නෑ. ඒ නිසා ප්‍රශ්න ওই විදිහට අහන්න පුළුවන් නමුත් උත්තරයක් අමාරුයි දෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ මොන අරමුණෙන් අරමුණට මාරු වුණත් ඒ අරමුණ මාරු වෙන ගැන අවබෝධයෙන් ඉන්නවා නම් ඒක සතිය කියන එක ඉතින් ඕක වෙන කෙනෙක් නෑ කියන්න කැමති පිළිගන්න කැමති නෑ ඒ නිසා මම ඔළුව ඔල්ලන්න යන්නේ නෑ. උගදෙනුට කියලා දෙන මේ ආනාපානෙම තියෙන්න ඕන කියලා මේගොල්ලන්ට මේ ගෙදරින් එනකොට අරගෙන ඉන්නේ එහෙමනේ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම මේ ආනාපානෙත් එක්ක සතිය කසහද බඳින්න ආදිනවා. ඒ එහෙම බැඳිල්ලක් බුදුහාමරෝ ගන්නන්නේ බුදුරජාණන් කියන්නේ හැරුණු හැරුණු අස ගසවුළු අස එනේන ඕනේ අරමුණට විචය සතිය පවත්තන්න කියලා. ඉතින් ඒක විශේෂයෙන්ම විපස්සනා දන්නේ නැති කෙනා නැත්තම් සමතීට බර වෙච්ච එක කෙනා කොහොමඩක්වත් ඒක පිළිගන්න කැමති නැහැ. ඒ නිසා අපිට ගහපා දෙන්න හැකියාවක් නැහැ. සමත යෝගාවචරය එකම අරමුණක පමණයි සතිය පිටවන්න දන්නේ අරමුණ නැති චිකන් සතිය නැතුරයි කියනවා. විපස්සනා යෝගාවචරය එහෙම කියන්නේ අරමුණ කොයිතරම් වෙනස් වුණත් සතිය පාත්තන්න පුළුවන්. ඒ බව දන්නවනම් සෙල්ලක්කාරයි යෝනිසුමනස්කාරය ඒ බව දන්නේ නැත්තම් අයෝනිසු මනසිකාරය ආදීන් සතිය කැඩුනා කියලා කනපින්දම් ගන්නවා. ඒ නිසා සබාවක් වශයෙන් කතා කරනකොට ඒකට ඔව් නැහැ කියන්න බෑ. පුද්ගල වශයෙන් නම් ඔව් නැහැ කියන්න පුළුවන්. නන්දනේ මම පටලවනවාද නැත්තම් එවන සමය. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. දැන් අපි ඉන්නේ භාවනාවේ නම් භාවනා අරමුණේ ටක් වෙලා ඉන්න අතරතුර භාවනාවට කිසිම සම්බන්ධයක් නැති වෙනත් කුණු ගොඩ පැත්තකට අරමුණු වලට සිත ගිහිල්ලා ඒකේ දිගට ඉන්නවනම් ඒ අතරතුර ඇත්තටම භාවනා අරමුණේ තිබුණු සතිය කැඩලා නිසානස ඒත් එහෙම කියන්නේ මම නෑ කියන්නේ. එහෙමනම් එහෙම තමයි. නමුත් මට එකක් කියත හැකි භාවනාවට අදාළ නැති අරමුණක් කියලා ලෝකෙ මොකක්වත් නැහැ. ධම්මානුපස්සනාට ගියම සියල්ලම භාවනාව. ආධුනිකයට කායනුපසනා කරන එකට කායනුපසනාවෙන් පිට ඔක්කොම භාවනාවෙන් පිට තමයි. කායනුපසනාවෙන් පටුතැනින් පටන් ගන්න. ඊට පස්සේ වේදනාව කියලා ටිකක් ලොකු තැනකට යනවා. ඊට පස්සේ වේදනා චිත්තානුපසනාව කියලා තවත් ලොකු වෙනවා. ධම්මානුපසනාවට කියන මුළු ලෝකෙම සත්‍ය පවත්තන අරමුණ. අසවල් අරමුණේ සත්‍ය පවත්තන්න බෑ කියලා උග්‍ර කාමයටවත් බෑ සතියට කරන්න. උග්‍ර ද්වේෂයටත් බෑ සතියට කරන්න. ඒ නිසා උග්‍ර කාමයේ ඉන්නකොටත් මම දන්නවා මට කාමයේ තියෙනවා කියලා. ඒක වළක්වන්න බෑ. උග්‍ර ද්වේෂයේ ඉන්නකොට මට ද්වේෂයෙන් ඉන්න බව දැනගන්න පුළුවන්. يعني වතුරේ තියෙන තෙත ගතිය මොන තරම් රත් කරත් නැති වෙන්නේ නැහැ. ඒකට අපිට ඕන භාවනාවනේ. ඒතර භාවනාවෙන් ඒක පැනලා නිසා අපිට ඒක ඒ කියන්නේ මම කියනවා මේ අර්ථකතනේ භාවනාව කියනමයි සතිය කියලා ගත්තොත් මට ඕන කරලා තියෙන සතිය පුළුවන් නම් රබර් බෝලයක් යටම අල්ලලා තියාගෙන ඉන්න බයන්න පුළුවන්ද කියලා බලන්න. අතෑරපු ගමන් බුක් ගාලා උඩ එනවා. ඒ වගේ තමයි සතිය මොන්නම දෙයකටවත් යට කරන්න බෑ. යට උණයි කියලා හිතෙනවා, පෙරළුණයි කියලා හිතෙනවා. ඒ වුණාට වතුර කොච්චර රැලි නැග්ගත් තැම්පත් වුණත් වතුරේ තෙත ගතියට මොනවත් වෙන්නේ නැහැ. මොහොතේ සුනාමි නැග්ගත්, බඩදිය ආවත්, බාදිය ආවත් වතුරේ තෙත ගතියට මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා සතිය තියෙන වතුරේ ඒ ගතිය තෙත ගතිය වගේ සතිය තියෙන ගතිය බුදුරජාණන්සේ සඳහන් කර තිනවා තථාධිපතේ යබික්කවේ සබ්බේ ධම්මා මේ ලෝකේ තියෙන හැම ධර්මයකටම සති අධික ප්‍රතිකම් පවත්නවා. එයා දන්නේ නැත්තම් එයා කියන මට ඕන දෙයක් නෙවෙයි සිද්ධ වුනේ. ඒ නිසා සතියේ මම මට කියන්නේ නැතුව ගෙදර ගිහිල්ලා කියලා. මම දන්නේ මේ කට්ටිය කැමති නම් ඒ ඉතින් ඒ එහෙම ඉතින් පිළිගන්න කට්ටියක් ඉන්නවා. අනික කට්ටිය ඒකට කැමති නැහැ. ඒ කටට කියන්නේ මේක හෙල්ලෙන්නේ නැතුව ඒකෙම තියෙන්න ඕනේ. ඉතින් ඒකට සමත සමාධිය කියනවා. මේකට ක්ෂණ මාත්‍ර සමාධිය කියනවා. ඉතින් මේ දෙක අතර අද භාවනා ලෝකේ යුද්ධ. නෑ නෑ. සතිය දැන් කැඩලා ආපහු ආවම සතිය ආවම සතිය තියෙනවා කියලා දන්නවා. ඒකට මම කැඩෙනවා කියන එක තමයි අපි දැන් ගොඩක් වෙලා ඒ අපි ඉන්න අරමුණෙන් පිටපැනලා හුඟක් වෙලා ඉන්නවනම් ඒ ටිකේදී සතිය කැඩලා හැබැයි ආයේ භාවනාවට ආවම ආයේ සතිය තාව කියලා නම් දන්නවා. ඒකට අපි දෙන අර්ථකථනය අපි හොඳ පිරිසුදු වතුර එකට මුණ එබිලා මුක නිමිත්ත බලනවා කියලා හිතමු. මුණ දිහා බලනවා බලනකොට කඩදාසියක් කොලයක් වැටෙනවා මෙතෙන්. අපි වැවක කැලේක තියෙන වැවකට ගිහලා කිසි බාධාවක් නැතන කරලා මුක නිමිත්ත බලනවා එබිලා බලන වතුරේ ඡායාව. එතකොට ගහකින් කොලයක් වැටෙනවා. එතකොට රැලි මාලා එනවනේ. එතකොට අපි අර මුක නිමිත්ත කැඩෙනවනේ. අර පිළිවෙල නැති වෙනවනේ. ඊට පස්සේ ආයෙ කොල වැටුනේ නැත්තම් අපි කලබල වුණේ නැත්තම් ඔක තැම්පත් වෙනවනේ. නමුත් අපි තුමු දිගට දිගට කොළ වැටෙනවා කියලා. කොළ වැටුණට මුඛ නිමිත්ත කඩ කඩ වුණාට නැති වෙන්නේ ඒ චම්පට චංචල තියෙනකන් හැබැයි වතුරේ පිළිඹු කරන ගතිය කොළ කැඩුණට නතර වෙන්නේ නැහැ. කොළ කැඩිල්ල වැටිල්ල නතර වෙච්ච ගමන් වතුර තැම්පත් වෙන ගතියත් වතුරේ ගතියක්. ඒ නිසා අපිට කියන්නේ හුලං වදින් තන කොළ වැටෙන තන වතුරේ පිළිඹු නැති වෙනවයි කියලා කිව්වොත් වැරදිනේ. වතුරේ නැවත සමතල වෙන ගතිය නැති වෙනවා කියන්න බෑනේ. එයා දැකලා නැහැ. මොකද මේ වතුර නිතරම කොළ වැටෙනවා. මේ වතුර නිතරම හෙල්ලෙන නිසා හිතනවා වතුරේ පිළිඹ වෙන ගතියක් නැහැ. වතුරේ සමතල ගතියක් නැහැ කියලා. මොකද ਸਰවඥාන්සේ දැකලා තියෙනවා තැම්පත් වතුරේ කැළඹෙන තාක්කල් නම් ඔය පිළිඹ වෙන ගතියත් සමතල ගතියක් නැහැ. ඒක කැඩෙනා වගේ වුණාට නොකැඩිය හැකි වස්තුවක් එතන තියෙන්නේ. භාවයක් තියෙන්නේ. ගතියක් තියෙන්නේ ස්වභාවයක් තියෙන්නේ ඒ ස්වභාවය තමයි වතුරේ පිළිඹු කරන ගතිය සහ සමතල වෙන ගතිය. ඒ වගේ මේ හිතේ ඒක ස්වභාවයක් තමයි මේ එලඹිච්ච දේ දන්නවා. ඒක නෑ කියන්න බෑ. ඉතින් ඒක තමයි ඔය හිප්නොටිසම් වල එහෙම නැත්තම් කියනවා මේ බීමස්මර જાති දෙකක් තියෙනවා. එකක් ඒ බීමස්මර වෙච්චලා තියෙන දේ දාන්නවා. අනිත් එක තියෙනවා ඒක දන්නේ දන්නේ නැති එක සනീപ කරන්න පුළුවන් දන්නේ එක කියන්නේ උබරුව කරන්නේ. ඒක සනീപ කරන්න බෑ. <laughs> තේරෙනවනේ කතාව මොකද්ද කියන්නේ. ওই මුලින්ම මේකත් එනවා එක එක ඌට දවසට 25 රැක් විතර වැටෙනවා. ඉතින් මාර ළඟට යනකොට දක් ගාලා කැලීට දිරන්න දැන් කබරෙක් වගේ දඟන මම තඹියකට ගණන් ගත්තේ නෑ තනකොළ හොඳට තියෙන තැනකට වැටෙන තමයි එහෙම දාන්නේ දැන් හිටියා හින් ගල්පලන් තිබුණා කොහෙවත් වැටුන්නේ නෑ මොකද නැගිටිලා පස්සේ මම මොකද ටිකක් අමාරු සුවනත් මම කෝ ප්‍රශ්න නෑ තුඹට හැමදාම ඔය මාරේ මට ගානක්වත් නෑ මොකද මන් දන්න ඌට ඇබ්බැහි වෙලා ඉන්නේ අපිට බයයි මේ මැතුන හැදිලා කියලා ඌට හැදුන් නැත්තම් ගානක් කිල්ල ගන්න විදියක් නෑ ඌට කීයක් හරි ඉල්ල ගන්න හැදෙන්නම ඕනේ ඒ කිය ඌ ගණන් අරගන්න නරකයි සතිය කැඩෙනවා ඉතින් ඒ මම මොනව කරන්නේ දැනුත හැදෙනවා. ඉතින් මම මොනව කරන්නේ? ඉතින් ඕකට කනගාටු වෙන මනුස්සයාට කියනවා මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? අමනේයි කියනවා, අසත්පුරුෂයයි කියනවා, මුරුගයයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ බුදුහාමුදුරුවෝ මං වගේ කෙලින් කියන්නේ වට කරලා කියන්නේ. ඔකට සැලෙන්න එපා. manussත්ත්ව ප්‍රතිලාභේම වාසනාවක්. ඔකට නැවත හදන්න පුළුවන් විශ්වාසය ගනින්. එතකොට බොහොම ආසන්නයේ නිවනේ ඉන්නේ. කැඩෙනවයි කියන පැත්තට ගත්තොත් හැමදාම පශ්චාත්තාප වෙනවා. මේ චරිත දෙක මේ සන්තෝෂ වෙලා මං හැකි සංඥාව ගන්න චරිතයත් බෑ නෑ කියන චරිත දෙකයි බුදුහාමුදුරුව අත තියන්නේ නැහැ. කවදාකවත් අත තියන්න බෑ. බෑ කරන්න බෑ. බෑ කියන එක නම් බෑ කියලා, බැරිය මලේ බෑ කියලා, බැරි මලේ බෑ කියලා, බැරි මලේ බෑ බෑ බෑ. ඒ ඉති කරන්න දෙයක් නැහැ. තව ඔය අතරමැද කලාතුරකින් කෙනෙක් ඉන්න ඔය බෑ කිව්වට ඕකටම හැකි සංඥාව ගන්න පුළුවන් කියන එක ඒ මිනිස්යාට බෑ කියන්නත් බෑ. ඔය ඇමරිකාවේ රිසර්ච් වල හොයලා තියෙනවා මේ සතිය කියන එක ලෝකේ තියෙන ඉතාමත් වැදගත් මූලධර්මයි. ඒක මේ වගේ තැන් වලයි ඒක නොමිලේ දෙන්නේ. සතිය උගන්නෝවේ. ඇයි මේක සමහරක් ආසාවෙන් කරන්නේ? ඇයි සමහරක් ආසාවෙන් නොගන්නේ? කාටවත් උත්තර දෙන්න බෑ. මෙච්චර නොමිලේ දෙන මෙච්චර වටිනාම දේ තියෙද්දී සමහරු ඒකම එලවලා ගිහිල්ලා ඉල්ලනවා. සමහරෙකුට ওই සතිය ඛණ්ඩේ මොකටේ? ඇයි එහෙම වෙන්නේ කියලා කියන එකට නිදාසර කරන රිසර්ච් එකක්වත් ඩිසයින් කරන්න බැරිලු මොකද ඒකේ යගෙන ආපු හැටි. ඒ නිසා මේ සත්‍ය පිළිබඳ ගත්තත් ඒක සදාතනික සනාතනික ධර්මයක් කියන එකත් ඇත්ත. ඒක කැඩුනා කියලා ඒකට තැලින ගතියක් තියෙනවා ඒකත් ඇත්ත. ඒක සැලෙන කෙනා සැලෙනවා. එයාට කැඩෙනවා වගේම තමයි. හැබැයි සතිය බුදුරජාණන් වහන්සේ බන්න පැත්තේ හැම චෛසිකයකම තියෙන ධර්මයක්. ඒ ටික තේරුම් ගන්න පුළුවන් වුණොත් මම හිතනවා වැඩමුළුව සාර්ථකයි කියලා. කොච්චර જાති කරුවත් ඔය සතිය කියන එක අපි කැඩුනා කියලා කිව්වට අපිට නැවත කැඩිලා නැහැ කියන බව පෙන්වන්න පුළුවන් ඒ ආපහු එනවා. දැන් අපි රණ්ඩු කරන්න දෙයක් නැහැ නේද? ගහ බැන ගන්න දෙයක් නැහැ දැන් ඔය තියනවා කිව්වත් එකයි නැහැ කිව්වත් එකයි. හොඳයි අපි එමුනම් යනවා සක්මන්ට. අපිට තියෙන විනාඩි 50ක් 55ක් විතර කාලයක් අපි තුනට නැවත රැස් වෙනවා පරියංග භාවනාවක් සඳහා. ඉතින් මේ පළවෙනි ප්‍රශ්න විචාරතුන් වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.